ඊළඟට චූලාද සිල්වා මහත්මිය අවසර ස්වාමින් වහන්සේ ඔව් අද දවසේ ඔබ වහන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රයේ ස්වාමින් වහන්සේ අර ක්‍රම හතකින් ආශ්‍රවශ වෙන ප්‍රහාණය කරන හැටිනේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ. ඔව්. එතනදී ස්වාමින් වහන්සේ දැන් අනුසය කලෙස් වශයෙන් තියෙන ඒවත් මේ ක්‍රම ආශ්‍රයෙන් අපි ප්‍රහාණය කරනකොට අපේ ළඟ තියෙන අනුශය කෙලෙස්නුත් ප්‍රහාණය වීම සිදු වෙනවද මේ මාර්ගයෙන්ම අනිවාර්යෙන් දැන් මෙතන දස්සනා පහතබ්බා කියලා කියන්නේ සෝවාන් මාර්ගඥානයනේ. ඒතර සෝවාන් මාර්ගඥානයෙන් තමයි දිට්ඨි ආශ්‍රවය, විචිකිච්ඡා ආශ්‍රවය, අනුසය ඒවා ඒවා සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. එතකොට දැන් මූලික වශයෙන්ම අනුශය ධර්ම හැටියට එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ මූලික කාරණා තුනනේ එතනදි දුරු වෙන්නේ. එතකොට දිට්ඨියෙහි තියෙන අනුශය ධර්මය සම්පූර්ණයෙන්ම එතනින් එහාට අහෝසි වෙනවා. එතනින් එහාට දිට්ඨිය නැමැති අනුශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒ තැනත්තා තුළ සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා තුළ නැවත සක්කාය දිට්ඨියක් ආත්ම දෘෂ්ටියක් අවදි වෙන්නට මොනම ක්‍රමයක්වත් නැහැ. ඊළඟට අනාගාමී මාර්ගඥාණයට පත් වෙනකොට තමයි අර කාමයේ පිළිබඳව තියෙන කාමාශ්‍රව භවආශ්‍රව මේ කාමරාග පටික කියන මේ සංයෝජන ධර්ම දෙක දුර වෙන්නේ. එතකොට ඒ දුරු වීමත් එක්කලා ඒ කාමයන් පිළිබඳව තියෙන ඇලීම බැඳීම නැවත උන්වහන්සේ තුල මතුවෙන්නේ නැහැ. පටිග පටිග පිළිබඳ අනුසය නැවත උන්වහන්සේ තුල මතුවෙන්නේ නැහැ. හැබැයි අර භවය පිළිබඳව තියෙන ඒ අනුසය අවිද්‍යානුසය ඒවා තවම ක්‍රියාත්මකයි. මානානුසය එතකොට ඒ ඒවා අහෝසි වෙන්නේ අරහත් මාර්ග ඥානෙ. එතකොට ඔය කියන මාර්ග ඥාණයෙන් තමයි අනුශය ධර්ම ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ මූලික අවස්ථාව ප්‍රහාණය වෙන්නේ. හැබැයි මේ මූලික අවස්ථාව ප්‍රහාණය කරන්න මේ පුහුණුව උපකාර වෙනවා. ඒ පුහුණුව තුළින් තමයි අර අනුශය ප්‍රහාණය කරන මාර්ග ඥානෙ උපදවන්නේ. ඒතර සෝවාන් මාර්ග ඥානෙ මෙතන කියලා තියෙනවා අවසානයේ භාවනා පහ තබ්බා කියන තැන සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ගඵල තුනටම අදාළව තමයි අවසානයේට කියන භාවනා පහතබ්බා කියන කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට මැද කියන අර පස් ආකාරයෙන් සංවර වෙන ආකාරය කියලා කියන්නේ සෝවාන් ආදී ඒ මාර්ගඵල ලැබමින් අනුසය ධර්ම ප්‍රහාණය කරන්නට උපාය මාර්ග හැටියට දේශනා කරන කාරණා ටික. එහෙමයි මේ සූත්‍රයේදී ඒ කාරණා ගොනු කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අර මැද කොටස පස් ආකාරයක් ගැන කියවෙන කොටස අපිට සීල ශික්ෂාවටත් සම්බන්ධ කරගන්න පුළුවන් නේද එතන එතන සති ඥාන ශාන්ති සීල වීර කියන කරුණු තුන තමයි ඒ ඒ කරුණු පහ තමයි ඒ කරුණු පහ පාදක කොටගෙන අපි කොහොමද ඒ කෙලස් දුරු කිරීමේ වැඩපිළිවෙල පුහුණු කරන්නේ ඒක තමයි මේ මැද කරුණු පහෙන් පැහැදිලි කරන්නේ එතකොට අපිට ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් මේ සබ්බවස සූත්‍රයේ සම්බන්ධ කරලා එක ජාලයක් විදිහට ගන්නත් පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්. ඔව් එක ජාලය. ඒ කියන්නේ දැන් මේ වෙන වෙන විදිහට මේ කාරණා කිව්වට එකම වැඩේ තමයි මේ විවිධ විදිහෙන් කියන්නේ. එක එකම ක්‍රියාව. දැන් අර සීල සමාධි ප්‍රඥා හැටියට අරෂ්ඨාංග මාර්ගයේ පැහැදිලි කරන කාරණේ තමයි මේ විවිධ පැතිවලින් පැහැදිලි කරන්නේ. දැන් අපි අර කිව්වේ වෙනත් තැන්වල බුද්ධ ආදී අටතන සැකය ගැන කතා කරනවා. දැන් සබ්බාසව සූත්‍රයේදී සැකය 16 ආකාරයකින් විස්තර කරනවා. ඒ 16 ආකාර කියන්නේ අර අට ආකාරයකින් පැහැදිලි කරපු එකේ කරුණු කීපයකට අදාළ කාරණා නැවත 16 ආකාරයකට බෙදා දක්වනවා. ඒතර 16 ආකාරයකට බෙදා දක්වපු මේ කාරණේ අපිට වෙනම විග්‍රහ කරගත්තට අර අට ආකාරයට කියාපු ඒ විචිකිච්ඡාව කියන තැනට මේකත් අන්තර්ගතයි. එතකොට දැන් නාම රූප වශයෙන් ගත්තාම මේ පංචස්කන්ධය දෙකට බෙදනවා. ඊට පස්සේ පංචස්කන්ධ වශයෙන් ගත්තාම අර නාම රූප දෙකේ රූප කොටස විතරක් එකකට අරගෙන නාම කොටස නැවත හතරකට බෙදනවා. නාම රූප වශයෙන් දෙකට බෙදාපු එකේ නාම කොටස හතරට බෙදුවාම තමයි පංචස්කන්ධ වෙන්නේ. අන්න ඒ වගේ එක් එක් තැන එක එක විදිහට බෙදා දක්වලා තියෙනවා. නමුත් අවසානයේ ගත්තන් පස්සේ මේ එකම ප්‍රතිපත්ති ක්‍රමය තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. Yeah, my sir. I mean, it's a good acting, sir. Yes.